ආහාර සූත්‍රය නිදාන වර්ග සංයුක්තයේ ආහාර වර්ගයෙන් ආහාර සූත්‍රයේ තේරුම මා විසින් මෙසේ අසන ලදී එක් සමයක්හි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර 제තවනේහි අනේපිඩු සිටුගේ ආරාමේහි වැඩ වෙසෙනසේක එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියයි භික්ෂූන්ට කතා කළසේක. භික්ෂූහු ස්වාමිනියයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මහණෙනි උපන්නා වූ සත්වයන්ගේ ජීවත් වීම පිණිසද ඉපදීම සොයන්නා වූ සත්වයන්ට අනුග්‍රහය පිණිසද මේ ආහාරයෝ සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් දෙයත් ඕදාරික වූද සූක්ෂම වූද කබලින්කාර ආහාරයේය දෙවනි වූ පස්ස ආහාරයේය තුන්වැනි වූ මනෝ සංචේතනා ආහාරයේය හතරවැනි වූ විඥාන ආහාරය යන මොහුය මහණෙනි ආහාරයෝ හතර දෙන උපන් සත්වයන්ගේ පැවැත්මටද ඉපදීම සොයන්නා වූ සත්වයන් හට අනුග්‍රහය පිණිසද පවත්නාහ. මහණෙනි මේ ආහාරයෝ හතර දෙන කුමක් හේතුකොට ඇත්තාහුද? ආහාරයෝ හතර දෙන තණ්හාව හේතුකොට ඇත්තෝය. මහණෙනි මේ තණ්හාව කුමක් හේතුකොට ඇත්තේද? තණ්හාව වේදනාව හේතු කොට ඇත්තේය. මහණෙනි මේ වේදනාව කුමක් හේතු කොට ඇත්තේද? වේදනාව ස්පර්ශය හේතු කොට ඇත්තේය. මහණෙනි මේ ස්පර්ශය කුමක් හේතු කොට ඇත්තේද? ස්පර්ශය ෂඩ ආයතනයේ හේතු කොට ඇත්තේය. මහණෙනි මේ ෂඩ ආයතනය කුමක් හේතු කොට ඇත්තේද? ෂඩ් ආයතනය නාම රූපයේ හේතු කොට ඇත්තේය. මහණෙනි මේ නාම රූපය කුමක් හේතු කොට ඇත්තේද? නාම රූපය විඥානයේ හේතු කොට ඇත්තේය. මහණෙනි මේ විඥානය කුමක් හේතු කොට ඇත්තේද? විඥානය සංස්කාරයන් හේතු කොට ඇත්තේය. මහණෙනි මේ සංස්කාරයෝ කුමක් හේතු කොට ඇත්තෝද? සංස්කාරයෝ අවිද්‍යාව හේතු කොට ඇත්තෝය. මහණෙනි මෙසේ අවිද්‍යාව නිසා සංස්කාරයෝ වන්නාහ. සංස්කාරයන් නිසා විඥානය උපදින්නේය. විඥානය නිසා නාම රූපය උපදින්නේය. නාම රූපය නිසා ෂඩ් ආයතනය උපදින්නේය. ෂඩ් ආයතනය නිසා ස්පර්ශය උපදින්නේය. ස්පර්ශය නිසා වේදනාව උපදින්නේය. වේදනාව නිසා තණ්හාව උපදින්නේය. තණ්හාව නිසා උපාදානය උපදින්නේය. උපාදානය නිසා භවය උපදින්නේය. භවය නිසා ජාතිය, ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වන්නාහ මෙසේ මේ සකල දුක්ඛස්කන්ධයාගේ පහළවීම වන්නේය අවිද්‍යාවගේම ලෝකෝත්තර මාර්ග ඥානයෙන් නිර්වශේෂයෙන් නිරුද්ධ වීම හේතු කොට සංස්කාරයන්ගේ Nirodha වෙයි පෙයාලං මෙසේ මේ සකල දුක්ඛස්කන්ධයාගේ Nirodha වෙයි මෙතකින් ආහාර සූත්‍රයේ භාවය නිමි. මේ සූත්‍රයේ එන කිං නිදානා කිං සමුදයා කිං ජාතකා කිං පබවා යන වචන හතර එකම අර්ථයක් දෙන වචන හතරකි. එකම අර්ථයක් දෙන වචන හතරක් මෙසේ එකතන යෙදීම තථාගතයන් වහන්සේගේ දේශනා විලාසයේ හැටියට නම් සෝබනය. එක අර්ථය දෙන වචන හතර එකතන යෙදීමෙන් අසන්නහුගේ සිතට කාරණය තදින් කා වැදෙයි. එසේම අසන්නහුට කාරණය හොඳින් අවබෝධ වෙයි. වචන හතර යෙදීමෙන් අසන්නවුන්ට දේශනය අප්‍රිය නොවේ. තථාගතයන් වහන්සේගේ දේශනා විලාශයේ හැටියට එය එක අර්ථය කියවෙන වචන හතර එකතන යෙදීම හොඳ වුවද සිංහල භාෂා ශෛලිය හැටියට එබඳු යෙදුම් අශෝභනය සිංහල වාක්‍යයක එසේ යෙදුවහොත් එය කියවන්න හුන්ට අසන්න හුන්ට අප්‍රිය වාක්‍යයක් වෙයි එබැවින් අප විසින් මේ සූත්‍රයේ භාවය ලියවීමේදී කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවා යන වචන හතර වෙනුවට කුමක් හේතු කොට ඇත්තාහුද කියා එක වචනයක් අර්ථයක් පමණක් යොදන ලදී. ආහාර හතර කබලින්කාර ආහාරය පස්ස ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය යන ආහාර හතර මේ සූත්‍රයේ දැක්වෙන විශේෂ කරුණකි. ආහාරීයති අජ්ජෝහාරීයතිති ආහාරෝ යන විග්‍රහයේ හැටියට අනුභව කරනු ලබන දෙයට ආහාරය යයි කියනු ලැබේ. මෙහි ඒ හතරට ආහාර යන නම කියනුයේ ඒ අර්ථය අනුව නොවේ. පස්ස චේතනා යන දෙක චෛතසික දෙකකි. විඥාණය නම් සිතය. ඒවා අනුභව කරන්නට ගෙලින්නට පිළිවන්දේ නොවේයි. කබලින්කාර ආහාර ආදී හතරට ආහාරයයි කියනුයේ ඵලය ඇති කරන දේය යන අර්ථේනි. ආහාර යනු යම්කිසි ඵලයක් ඇති කරන හේතුවටද නමකි. එබැවින් අටුවාවෙහි ආහාරාති පච්චයා පච්චයාහි ආහාරಂತಿ අත්තනෝ පලං තස්මා ආහාරාති උච්ඡanti යයි කීහ අවිජ්ජා පච්චයා සංඛාරා යනාදී පටිච්ච සමුප්පාද දේශනාවේ හැටියට සංසාර චක්‍රයට අයත් සෑම ධර්මයක්ම ප්‍රත්‍යකි හෙවත් යම් කිසිවක් ඇති කරන හේතුවකි හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ යනාදී ප්‍රස්ථාන දේශනාවේ හැටියටද සෑම ධර්මයක්ම ප්‍රත්‍යකි. ප්‍රත්‍ය නොවන හේතුවක් නොවන කිසිම ධර්මයක් නැත. යම් කිසිවකට හේතු වීමේ ප්‍රත්‍ය වීමේ හැටියට නම තබනවා නම් සියලුම ධර්මයන්ට ආහාර යන නම කිය යුතුය. එසේ තිබියදී කබලින්කාර ආහාර ආදී හතරට පමණක් ආහාර යන නම තථාගතයන් වහන්සේ විසින් තබන ලදුවේ කවර හේතුවකින්ද යන මේ ප්‍රශ්නය මෙහිදී උපදී තථාගතයන් වහන්සේ මේ හතරට පමණක් විශේෂයෙන් ආහාර නාමයේ තබන ලදුවේ ඒ හතර සංසාර චක්‍රයාගේ පැවැත්මට තවත් ක්‍රමයකින් කියතහොත් පංචස්කන්ධයාගේ පැවැත්මට විශේෂයෙන් හේතු වන බැවිනි. සංසාර චක්‍රයට අයත් ධර්මයන්ගෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙයි. විඥාන නාම රූප ආදීන්ට ප්‍රත්‍ය නොවේයි. විඥානේ නාම රූපයන්ට ප්‍රත්‍ය වෙයි. ෂඩ්ඩායතන ආදීට ප්‍රත්‍ය නොවේයි. ආහාරයන්ගේ ප්‍රත්‍ය වීම එසේ එකකට දෙකකට නොව සියල්ලටමය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා යයිද වදාරන ලදී. සකල සත්වයෝම ආහාරය නිසාම පවත්නෝය ජීවත් වන්නෝය යනු එහි තේරුමයි. එහි සත්වයෝ යයි කියා තිබෙන්නේ අවිද්‍යා ආදී ධර්ම පරම්පරාවටය. තවත් ක්‍රමයකින් කියතහොත් ස්කන්ධ පරම්පරාවටය. ආහාර හතරින් කබලින්කාර ආහාරය යනු අනුභව කරන ආහාරයේහි ඇති ඕජාවය අනුභව කරන ආහාරය කුසට පිවිසි කලෙහි එයින් කොටසක් ආමාශය ඇසුරු කොට වෙසෙන පණුවෝ කති එක් කොටසක් පාචක අග්නියෙන් දැවී යයි එක් කොටසක් මල වෙයි එක් කොටසක් මුත්‍ර වෙයි ආහාරයේහි හොඳම කොටස රස ධාතුව වී ආහාර ගෙන යන නහර දිගේ ගමන් කොට ශරීරයේ හැම තැනම පැතිරෙයි. ඒ ආහාරයේ ප්‍රධාන කොටසට ආහාර රූපේයයිද ඕජා රූපේයයිද කියනු ලැබේ. ඕජා රූප ඇත්තේ අනුභව කරන ආහාරයේහිම නොවේ. ශරීරයේ පිහිටි ලේ මස් ආදී සියල්ලෙහිත් ඒවා ඇත්තේය. ශරීරයේහි ඇති ඕජා රූප ඒ ඒ තනම තිබෙනවා මිස අනුභව කරන ආහාරයේ ඕජාව මෙන් ශරීරයේ ගමන් නොකරයි. එහෙත් සත්ව ශරීරයට ආහාරයෙන් කෙරෙන උපකාරය ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ ශරීරයේහි ඇති ඕජා රූපවලිනි. පිටතින් ශරීරයට පැමිණෙන ඕජා රූපයන්ගෙන් ලැබෙන උපස්තම්බණයෙන් ශාරීරික ඕජාරූප බලවත් වී ඒවායින් ආහාරජ රූප නම් වූ රූප කොටාසයක් උපදවනු ලැබේ. ශරීරය පවත්වන්නේත් මලානික නොවී තිබෙන්නේත් බලවත් වන්නේත් වැඩෙන්නේත් ඒ ආහාරජ රූපවල උපස්තම්බනේනි. අඹ ඇටයකට ශක්තිය ඇත්තේ කුඩා අබපැලයක් ඇති කිරීමට පමණකි. ඒ අබපැලය බොහෝ අතුපතර ඇති අබ ගසක් වී මල්පල හටගන්වමින් දීර්ඝ කාලයක් පවත්නේ මුල් අබ ඇටයේ අනුහසින් නොව පඨවි රස හෝ ආපෝ රසයන්ගේ අනුහසේනි. ඒවා නොලද හොත් අඹ ගස නැසෙයි. එමෙන් කර්මයට ශක්තිය තිබෙන්නේ භවෙහි ප්‍රථමයෙන් සත්වයා ඉපදවීමට පමණකි. ඉපදීමෙන් පසු සත්වයා වැඩෙන්නේත් ජීවත් වන්නේත් ආහාරයේ අනුහසිනි. ආහාරය නොලදහොත් සත්වයා වියලී මියයයි. ඉපදීමෙන් පසු සත්වයා ජීවත් කරවීම ආහාරයේ කෘත්‍යයි. සත්වයා ජීවත් කරවීමයි කියනුවේ නාම රූප ෂඩ් ආයතන ස්පර්ශ වේදනා ආදී හේතුඵල ධර්මතා પરම්පරාව චිර කාලයක් පැවැත්වීමටය සංසාර චක්‍රයට අයත් හේතුඵල પરම්පරාවටම ප්‍රත්‍යවන බැවින් කබලින්කාර ආහාරය විශේෂ ප්‍රත්‍යකි තණ්හාව සංසාර ප්‍රවෘත්තියට ප්‍රධාන හේතුවකි තණ්හාව නැතහොත් සංසාරයක් නොපවතී. තණ්හාව ඇතිවන්නේද වේදනාව නිසාය. වේදනාව කියා දෙයක් ලෝකේහි නැතිනම් කවරෙකුටවත් තණ්හාවක් ඇති නොවේයි. පස්සය නොමැතිනම් කිසි කලෙක වේදනාවක් ඇතිවන්නේද නැත. වේදනාව ඇතිවන කලෙහි තණ්හාව ඇතිවීමෙන් සංසාර චක්‍රය නොසිඳී පවතී. එබැවින් වේදනාව ඇති කර තණ්හාව ඇතිවීමට උපකාර වන පස්සය අවිද්‍යා සංස්කාරාදී හේතුඵල ධර්ම පරම්පරාවම චිරකාලයක් පැවැත්වීමට උපකාරයකි. එබැවින් ඒ පස්සය යම්කිසි එකකට දෙකකට පමණක් ප්‍රත්‍යවන අන්‍ය ධර්මයන්සේ නොව සකල සංස්කාරයාගේම ප්‍රවෘත්තියට උපකාර වන්නක් බැවින් විශේෂ ප්‍රත්‍යක් වෙයි. මරණින් පසු සත්වයාගේ ස්කන්ධ පරම්පරාව සිඳී නොයන පරිදි යම් කිසි තැනක අභිනව ප්‍රතිසන්දියක් ඇති කරවන්නේ කුසල අකුසල කර්ම සංඛ්‍යාත මනෝ සංචේතනා ආහාරේනි. ඉදින් කුසල අකුසල චේතනාවක් නැතිනම් ප්‍රතිසන්දියක් ඇති නොවන්නේය. ප්‍රතිසන්දි විඥානයේ ඇති නොව හොත් නාම රූප සලායතන පස්ස වේදනා ආදී හේතුඵල පරම්පරාවද ඇති නොවන්නේය ස්කන්ධ පරම්පරාව සිඳී යන්නේය ප්‍රතිසන්දි විඥානය පහළ වීම නිසාම නාම රූප ෂඩ්ඩායතන ආදී හේතුඵල පරම්පරාව නොසිදී පවතින්නේය ප්‍රතිසන්දි විඥානය ඇති කරන කුසල අකුසල චේතනාව එකකට දෙකකට පමණක් නොව ස්කන්ධ පරම්පරාවටම ප්‍රත්‍යවන බැවින් විශේෂ ප්‍රත්‍යයකි විශේෂ හේතුවකි සංසාර චක්‍රයට අයත් ධර්මයන්ගෙන් බොහෝ ගණනක්ම විඥානය ඇසුරු කොට විඥානය හා බැඳී උපදින ධර්මයෝය විඥානයක් නැතහොත් අවිද්‍යාවකුත් නැත සංඛාරයකුත් නැත නාම රූපයකුත් නැත පස්සයකුත් නැත වේදනාවකුත් නැත තණ්හාවකුත් නැත කර්ම භවයකුත් නැත ඒ ධර්මයන්ගේ ඉපදීමටත් පැවැත්මටත් විඥාණය තිබිය යුතුයමය එබැවින් ඒ විඥාණයත් ධර්ම එකකට දෙකකට පමණක් ප්‍රත්‍යවන්නක් නොව හේතුඵල වශයෙන් පවත්නා සම්පූර්ණ සංසාර චක්‍රයටම උපකාර වන ධර්මයක් වන බැවින් විශේෂ ප්‍රත්‍යකි. මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ සත්වයන්ගේ උප්පත්තියට හා පැවැත්මට ආහාර හතර හේතු වන බව දක්වා අනතුරුව ආහාර හතර ඇතිවීමටත් යම්කිසි හේතුවක් තිබිය යුතු බැවින් ඒ ප්‍රශ්නය තමන් වහන්සේ විසින්ම මතුකොට තෘෂ්ණාව ආහාර ඇතිවීමේ හේතුවයයි වදාළසේක. තෘෂ්ණාව නිසා ආහාර ඇතිවන්නේ කෙසේද? යනු මෙහිදී විසඳාගත යුතුය. සත්වයෙකු භවයේහි ප්‍රථමයෙන් උපදින්නේ පිලිසිඳගන්නේ අතීත භවයේහි වූ තෘෂ්ණාව නිසාය. පරිපූර්ණ ආයතන ඇති සත්වයෙකු භවයේහි උපදිනා කලෙහි ඒ සත්වයා හට ප්‍රතිසන්දි චිත්තය සමගම චක්කු දසකය, සෝත දසකය, ගාන දසකය, ජීවහා දසකය, කාය දසකය, භාව දසකය, වස්තු දසකය යන රූප කලාප 7 15 වෙයි. ආයතන සම්පූර්ණ නොවන ප්‍රතිසන්දි ඇති වුන්ට එයට අඩු ගණනක් රූප කලාපයෝ ප්‍රතිසන්දි චිත්තේ සමග උපදිති. ඒ සෑම රූප කලාපයකම කබලින්කාර ආහාරයයි කියනු ලබන ඕජා රූපය ඇත්තේය. ඒ අතීත භවයේ පැවති තෘෂ්ණාව උපනිශ්‍රය කොට ඇතිවන කර්මජ කබලින්කාර ආහාරයයි. ප්‍රතිසන්දි චිත්තය අතීත භවයට අයත් තණ්හාව හේතු කොට ඇතිවන විඥානාහාරයයි. ප්‍රතිසන්දි චිත්තේ සමග ඇති චේතනාව මනෝ සංචේතනා ආහාරයයි ප්‍රතිසන්දි චිත්තේ සමග උපදිනා පස්ස චෛතසිකය පස්ස ආහාරයයි මෙසේ ජීවිත කාලය මුළුල්ලෙහිම අතීත භවයට අයත් තණ්හා ප්‍රත්‍යවි ආහාර හතර සංසාර චක්‍රයේම අංග වී ඇතිවන හැටි තේරුම් ගත යුතුය. අභිධර්මයේ උගත් අයට මෙය පහසුවෙන් වැටහෙනු ඇත. ආහාරයේ හේතුව දක්වා අනතුරුව තෘෂ්ණා ආදී හේතුන්ද වදාරා ඇත්තේය. බොහෝ තැන්වල තථාගතයන් වහන්සේ පටිච්ච සමුප්පාදය දේශනා කොට තිබෙන්නේ දේශනය අනාගතයට යොමු කොටය. මේ සූත්‍රයේ පටිච්ච සමුප්පාදයේ දක්වා තිබෙන්නේ අතීතයෙන්ය. මේ සූත්‍රයේහි දැක්වෙන ආහාර මූලික පටිච්චසමුප්පාදයට ඇත්තේ ආහාර තණ්හා වේදනා පස්ස සලායතන නාම රූප විඥාන සංඛාර අවිජ්ජා යන අංග 9යි. එහි ආහාර වශයෙන් ගනු ලබන වර්තමාන පංචස්කන්ධය තෘෂ්ණාව යනු වර්තමාන භවය ඇති කළ කර්මයයි. වේදනා පස්ස සලායතන නාම රූප විඥාන යන අංග වලින් දක්වන්නේ වර්තමාන උප්පත්තියට හේතු වූ කර්මය කල අතීතානන්තර භවයයි සංඛාර අවිජ්ජා යන අංග දෙකින් ගනු ලබන්නේ අනන්තරාර්ථීත භවය ඇති කළ කර්මයයි මෙසේ මේ සූත්‍රයේහි ස්ථාන දෙකක භවයත් ස්ථාන දෙකෙහි උප්පත්තියට හේතු වූ කර්මයක් දැක්වීම වශයෙන් සංක්ෂේපයෙන් කර්ම වෘත්ත විපාක වෘත්තයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘතිය දක්වා ඇත්තේය. මෙහිද පෙර දැක් වූ පටිච්ච සමුප්පාදෙහි මෙන්ම සන්ධි තුනක් ඇත. ආහාර තණ්හා දෙදෙනාගේ අතර එක් සන්ධියකි. තණ්හා වේදනාවන් අතර එක් සංදියකි. විඥාන සංඛාරයන් අතර එක් සංදියකි. සංදි තුනක් වන කලෙහි කොටස් හතරක් ඇත්තේය. මේ චක්‍රයට භව තුනක් සම්බන්ධ වී ඇත. මෙසේ අතීතයට යොමු කොට සංසාර ප්‍රවෘත්තිය දැක් වූ කලෙහි ඒ නයින් අනාගත සංසාර ප්‍රවෘත්තිය දත හැකිය. මෙතෙකින් ආහාර සූත්‍ර විස්තරය අවසන් කරන ලදී. ඥාතික සූත්‍රය ඥාතික සූත්‍රයේ භාවය මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නෑගමෙහි ගඩොලින් කළ පහෙහි වැඩ වෙසෙනසේක එකල්හි භාග්‍යවතුන් වහන්සේ විවේක ස්ථානයකට පැමිණියාහු හුදකලාව වැඩවෙසනසේක් මේ ධර්ම කාරණේ වදාළසේක ඇසද රූපයද නිසා චක්කු විඥානය උපදී චක්කු ප්‍රසාද රූප චක්කු විඥාන යන තිදනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි ස්පර්ශය ප්‍රත්‍ය කොට වේදනාව උපදී. වේදනාව ප්‍රත්‍ය කොට තණ්හාව උපදී. තණ්හාව ප්‍රත්‍ය කොටගෙන උපාදානය උපදී. උපාදානයන් ප්‍රත්‍ය කොට භවය උපදී. භවය ප්‍රත්‍ය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍ය කොට ජරා මරණයද ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝද වෙති. මෙසේ මේ සකල දුක්ඛස්කන්ධයාගේ හට ගැනීම වෙයි. ශෝතයද ශබ්දයේද නිසා පෙයාලං ගානේද ගන්ධයේද නිසා පෙයාලං දිවද රසයේද නිසා පෙයාලං කයද ස්පර්ශයේද නිසා පෙයාලං මනසද ධර්මයන්ද නිසා මනෝ විඥානය උපදී තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය උපදී. ස්පර්ශ ප්‍රත්‍ය කොට වේදනාව උපදී. වේදනාව ප්‍රත්‍ය කොට තණ්හාව උපදී. තණ්හාව ප්‍රත්‍ය කොට උපාදානය උපදී. උපාදානය ප්‍රත්‍ය කොට භවය උපදී. භවය ප්‍රත්‍ය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍ය කොට ජරා මරණයද ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෝද වෙති. මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ හට ගැනීම වෙයි. ඇසද රූපයද නිසා චක්කු විඥානය උපදී. තිදනාගේ එක්වීමෙන් ස්පර්ශය උපදී. ස්පර්ශය ප්‍රත්‍ය කොට වේදනාව උපදී. වේදනාව ප්‍රත්‍ය කොට තණ්හාව උපදී. ලෝකෝත්තර මාර්ග කරනකොට ඒ තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙයි. මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය වෙයි. ශෝතයේද ශබ්දයද නිසා පෙයාලං මනසද ධර්මයන්ද නිසා මනෝ විඥානෙ උපදී තිදනාගේ එක්වීමෙන් ස්පර්ශය උපදී ස්පර්ශය නිසා වේදනාව උපදී වේදනාව නිසා තණ්හාවය උපදී ලෝකෝත්තර මාර්ග ඥානය කරනකොට ඒ තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෝ නිරුද්ධ වේ. මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය වේ. එසමයෙහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගේ හඬ ඇසෙන මානේ සිටියේ වෙයි. ඇසෙන මානේ උන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ දුටුසේක දැක මෙසේ වදාළසේක මහන නුඹ මේ ධර්මකාරණය ඇහුවේද එසේ ස්වාමීනි භික්ෂුව පිළිතුරු දින මහන මේ ධර්මකාරණය උගෙන ගන්න මහන මේ ධර්මකාරණය නුඹ පුරුදු කරන්න මහණ මේ ධර්මපරයාය අර්ථය පිණිස පවතින්නකි. මෙය ලෝකෝත්තර මාර්ගය පිණිස පිරිය යුතු ප්‍රතිපත්තියේ ආදිය වන්නේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මෙය ඥාතික සූත්‍රයේ භාවයයි. මේ සූත්‍රයට ඥාතික සූත්‍රය යන නම තබා ඇත්තේ නෑයන්ගේ ගමෙහි දේශනය කළ හේිනි. බුදුරජාණන් වහන්සේ විසින්ම නම් තැබූ සූත්‍ර ඇත්තේ ඊතා ස්වල්පේකි. බොහෝ සූත්‍රයන්ට නම් තබා ඇත්තේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසිනි. මේ සූත්‍රයට නම තැබීමේදී පටිච්ච සමුප්පාද යන නම සඳහන් නොවන්නේ පටිච්ච සමුප්පාද සූත්‍ර බොහෝ ඇති බැවිනි. මේ සූත්‍රයේහි පටිච්ච සමුප්පාදයේ දක්වා තිබෙන්නේ ස්පර්ශය මුල් කොටය. ස්පර්ශය මුල් කොට ගන්නා කල්හිද ಜಾති ඇතිවන කල්හි ඉන්ද්‍රියන් ඇතිවීමෙන් නැවතද ස්පර්ශය ලැබීමෙන් සංසාර චක්‍රය සෑදෙයි. සාමාන්‍යයෙන් පටිච්ච සමුප්පාද දේශනාව පටන්ගෙන තිබෙන්නේ අතීත භවෙනි. එහි දැක්වෙන අවිද්‍යා සංස්කාර නැමැති අංග දෙක අතීත භවයට අයත්ය. මේ සූත්‍රයේ පටිච්චසමුප්පාද දේශනාව පටන්ගෙන ඇත්තේ වර්තමාන භවයට අයත් ස්පර්ශය ආදීනි. සාමාන්‍ය පටිච්චසමුප්පාද දේශනෙන් ඇත්තේ භව තුනක් සම්බන්ධ කොටය. මෙහි ඇත්තේ වර්තමාන අනාගත භව දෙක පමණකි. අන්‍ය සූත්‍රයන්හි ප්‍රතිලෝම පටිච්චසමුප්පාද දේශනය අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ යනාදීන් නිරෝධයෙන්ම පටන්ගෙන තිබේ. මේ සූත්‍රයේහි ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදයේ පටන්ගෙන තිබෙන්නේ උප්පාදයෙන්මය. නිරෝධය දක්වා තිබෙන්නේ තෘෂ්ණාවෙහි පටන්ය. මැදදී නිරෝධය පටන් ගැනීම මේ සූත්‍රයේ ඇති විශේෂ කරුණකි. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ යනාදීන් පස්ස නිරෝධේ පටන්ම නිරුද්ධය නොවදාලේ යම්කිසි කරුණක් නිසාය ඒ කරුණ නම් පස්ස නිරෝධයට විශේෂ ප්‍රතිපත්තියක් නැති බවය යම්කිසි ප්‍රතිපත්තියකින් පස්සය ප්‍රහාණය නොකළ හැකිය මේ සූත්‍රයේ එන පටිච්ච සමුප්පාද අංග වලින් ප්‍රතිපත්තියෙන් ප්‍රහාණය කළ හැකි අංග ඇත්තේ තෘෂ්ණා උපාදාන දෙකය. එබැවින් තෘෂ්ණා නිරෝධයෙන්ම මේ සූත්‍රයේහි සංසාර චක්‍රයාගේ නිරෝධය වදාරා තිබේ. අවිද්‍යාව ප්‍රහාණය නොකොට සංසාර චක්‍රයෙන් මිදිය හැකිද යන ප්‍රශ්නය මෙහිදී මතු කළ හැකිය. අවිද්‍යාව තිබියදී දුක්ඛ ස්කන්ධය නිරුද්ධ නොවන බව එසේමය. අවිද්‍යාව ඉතිරිවන හැටියට තෘෂ්ණාව ප්‍රහාණය නොකළ හැකිය. තෘෂ්ණාව ප්‍රහාණය කළහොත් ඒ సంతානෙහි අවිද්‍යාව ඉතිරි නොවේයි. අවිද්‍යා ප්‍රහාණය තෘෂ්ණා ප්‍රහාණයෙන්ම සිද්ධය. අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය කිරීමට වෙන වෙනම ප්‍රතිපත්ති ක්‍රම දෙකක්ද නැත්තේය. එකම ප්‍රතිපත්තියෙන් ඒ දෙකෙහිම ප්‍රහාණය සිදුවේ. පටිච්චසමුප්පාදය ධර්ම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ගරු කරන ධර්මයකි. ඒ ධර්මය උන්වහන්සේ දිනපතාම මෙනෙහි කරනසේක. මේ සූත්‍ර දේශනය කළ දිනයේ තථාගතයන් වහන්සේ ඥාතිකයෙහි උළුමුවා පහයෙහි වැඩ වෙසෙමින් පටිච්චසමුප්පාදය මෙනෙහි කරන කල්හි උන්වහන්සේට බවාග්‍රය දක්වා ලෝකය එක මිදුලක්සේ පෙනෙන්නට විය. එකල්හි උන්වහන්සේ පටිල් සමුපාදය මෙනෙහි කිරීමෙන්ම තෘප්තියට නොපැමිණ ශ්‍රී මුඛය විවෘත කොට මధుරස්වරය විහිදුවමින් ඒ ධර්මය සජ්ජායනා කරන්නට වූහ. ගඳකිලි මිදුලෙහි හැමදීම සඳහා එහි ගිය එක් භික්ෂුවකට පමණක් තථාගතයන් වහන්සේගේ ඒ ධර්ම සජ්ජායනය අසන්නට ලැබින. සූත්‍රය සජ්ජායනා කොට අවසානයේදී මේ ධර්මයට කන් දුන් යම් කිසිවෙකු ඇද්දෝයි මෙනෙහි කළා වූ තථාගතයන් වහන්සේට ඒ භික්ෂුව පෙනින. එකල්හි තථාගතයන් වහන්සේ ඒ භික්ෂුව අමතා ඒ ධර්මයේ අගේ වදාරා එය භාවිතා කරන ලෙස ඒ භික්ෂුවට අනුශාසනයක් කළසේක. චේතනා සූත්‍රය නිදාන වග්ග සංයුක්තයේ කාල කරක්තිය වග්ගයෙන් චේතනා සූත්‍රයේ අදහස මහණෙනි යම් ලෞකික කුසල චේතනාවක් පවත්වාද තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් යම් කල්පනාවක් කරේද යම් අනුශාසනයක් වේද එය කර්ම විඥානයාගේ පැවැත්මට හේතුවයි ඒ හේතුව ඇති කලෙහි එය කර්ම විඥාණයට පිහිටක් වන්නේය ඒ කර්ම විඥාණය ඇති වූ කලෙහි විපාක දාණයට ශක්තියක් ලැබීම වශයෙන් දියුණු වූ කලෙහි නාම රූපයට බැස ගැනීම වෙයි නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩ් ආයතනය වෙයි. ෂඩ් ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වෙති. මෙසේ සකල දුක්ඛස්කන්ධයාගේ හට ගැනීම වෙයි. මහණෙනි, ඉදින් ලෞකික කුසල අකුසල චේතනා නොපවත්වාද තෘෂ්ණා දෘෂ්ටි කල්පනා නොකෙරේද? එහෙත් අනුසය පවතී. එය කර්ම විඥානීය ඇතිවීමට හේතු වෙයි. හේතු ඇති කලෙහි එය කර්ම විඥාණයට පිහිටක් වෙයි. කර්ම විඥාණය ඇති වූ කලෙහි දියුණු වූ කලෙහි නාම රූපයට බැස ගැනීම වෙයි. නාම රූපය නිසා ෂඩ් ආයතනය වෙයි. පෙය්‍යාලං මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ පහළවීම වෙයි. මහණෙනි, ඉදින් ලෞකික කුසල චේතනා නොපවත්වාද තණ්හා දෘෂ්ටි කල්පනා නොකරේද? ඉදින් අනුසය නැත්තේද? එය කර්ම විඥාණයට හේතු නොවේයි. හේතුවක් නැති කලෙහි කර්ම විඥාණයට පිහිටක් නැත. කර්ම විඥාණයට පිහිටක් නැති කලෙහි නාම රූපයට බැස ගැනීම නොවේයි. නාම රූප නිරෝධයෙන් ෂඩ් ආයතන නිරෝධ වෙයි. පෙය්‍යාලං මෙසේ මේ සකල දුක්ඛස්කන්ධයාගේ Nirodha වෙයි. චේතනා සූත්‍රයේ විස්තරය ඇතම් සූත්‍ර ධර්ම සිංහලයට පරිවර්තනය කිරීම දුෂ්කරය. සූත්‍රවල එන සමහර pāli වචන වෙනුවට යෙදීමට සුදුසු සිංහල වචන නැත. එබැවින් පරිවර්තනය කරන්නා වූ ඇතම් වූ ඒ වචන වෙනුවට සංස්කෘත වචන යොදති. ඒ pāli වචනවල අඩු කඩා සාදාගත් සිංහල වචන යොදති. එසේ කළ අනුවාදයකින් කියවන්නාට කාරණය තේරුම් නොගත හැකිය. ඇද තිබෙන බොහෝ බණපොත් මහජනයාට අප්‍රිය වී තිබෙන්නේ ඒ තේරුම් ගත නොහෙන වචන නිසාය. මේ චේතනා සූත්‍රයේ මුල් වගන්ති කිහිපයත් සිංහලයට පෙරලීම ඉතා දුෂ්කරය. ඒ නිසා pāli වචන වලින් කියවෙන අදහස තරමකටවත් කියවන්න උන්ට තේරුම් ගත හැකි වේය සිතන වෙන වචන යොදා සූත්‍රයේ මුල් වගන්ති කීපය අපේ බසට පෙරලන ලදී. මේ සූත්‍රයේහි යංච චේතේති යනුවෙන් දැක්වෙන්නේ කාමාවචර කුසල චේතනා 8යි. රූපාවචර කුසල චේතනා 5යි. අරූපාවචර කුසල චේතනා 4යි යන ලෞකික කුසල චේතනා 14ය. යංච පකප්පේති යනුවෙන් කියවෙන්නේ ලෝභ මූල සිත් 8හි තෘෂ්ණා දෘෂ්ටි දෙකය. යංච අනුසේති යනුවෙන් දැක්වෙන්නේ අකුසල චේතනා 12ය. බොහෝ තන්වල ආරම්මන යන වචනයේදී තිබෙන්නේ අරමුණයයි කියනු ලබන සිතට හසුවන දේ දැක්වීමටය. මේ සූත්‍රයේහි එන ආරම්මන යන වචනේ යොදා තිබෙන්නේ ප්‍රත්‍යය හේතුව යන අර්ථය සඳහාය. ලෞකික කුසලයේ සඳහා උත්සාහය ඇති කලෙහි තෘෂ්ණා දෘෂ්ටි අනුව කෙරෙන කල්පනාව ඇති කලෙහි අකුසලයේ පිළිබඳ උත්සාහය ඇති කලෙහි ඒවා නිසා ඉදිරියට තවත් කුසල අකුසලයෝ ඇති වෙති. ඒවා දියුණු වීමෙන් మතු ඉපදීමට හේතුවන කර්ම ඇති වෙයි. මේ සූත්‍රයේහි විඥාන යන වචනයෙන් දක්වන්නේ අනික් පටිච්චසමුපාද පාඨවල සංඛාර යන වචනයෙන් කියන మతు උප්පත්තියට හේතු වන කුසල අකුසල කර්මයන්ය. අනික් පටිච්චසමුපාද පාඨවල විඥාන යනුවෙන් දක්වන ප්‍රතිසන්දි චිත්තය මේ සූත්‍රයේහි නාම රූප යන්නටම සංග්‍රහ කර තිබෙයි. විඥානං නාම රූපං සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණයයි මේ සූත්‍රයේ දැක්වෙන්නේ පටිච්චසමුපාද 10කි අංග 10කි විඥාන යනුවෙන් ගැනෙන දෙය කර්මය බව අවුල් නොවීම පිණිස විශේෂයෙන් සිතා තබා ගන්න. මෙහි විඥාණය අතීත භවයට අයත්ය. නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව යන මේ අංග 7 වර්තමාන භවයට අයත්ය. ජාති ජරා මරණ යන අංග දෙක අනාගත භවයට අයත්ය. මෙහි විඥාන නාම රූප දෙකට අතර එක් සංදියකි වේදනා තණ්හා දෙකට අතර එක් සංදියකි භව ಜಾති දෙකට අතර එක් සංදියකි විඥානයේ අතීත හේතුවයි නාම රූප සලායතන පස්ස යන තුන වර්තමාන ඵලයයි වේදනා තණ්හා උපාදාන භව යන හතර වර්තමාන හේතුයි ජාති ජරා මරණ යන දෙක අනාගත ඵලයි. මෙසේ සංදි තුන හා කොටස් හතර වෙයි. චේතනා සූත්‍රයේ හැටියට සංසාර චක්‍රය 219 වෙනි පිටුවේ රූප සටහන බලන්න. උපාදාන සූත්‍රය නිදාන වර්ග සංයුත්තේ දුක්ඛ වර්ගයෙන් උපාදාන සූත්‍රයේ තේරුම මහණෙනි උපාදානයන්ගේ වැඩිවීමට ස්ථානය වන කාම රූප කාම රූප අරූප යන භවත්‍රයට අයත් සංස්කාරයන්ගේ ආස්වාද පක්ෂය බලන්නා වූ තනත්තාහට තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාව නිසා උපාදානය වෙයි. උපාදානය නිසා භවය වෙයි. භවය නිසා ජාතිය වෙයි. ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වෙති මෙසේ මේ සත්ව පුද්ගල ස්වභාවයේ නැති දුක්ඛ ස්කන්ධයාගේ පහළවීම වෙයි මහණෙනි උපමාවක් කියනු ලැබේ කරත්ත 10ක් පමණ වූ හෝ කරත්ත 20ක් පමණ වූ හෝ කරත්ත 30ක් පමණ වූ හෝ කරත්ත 40ක් පමණ වූ හෝ දර ගොඩකින් මහා ගිනි කඳක් ඇවිලෙන්නේ නම් මිනිසෙක් ඒ ගිනිගොරට වරින් වර වියලි තනපත් දමා නම් වියලි ගොම දමා නම් වියලි දර දමා නම් ඒ ගින්න ඒවා ආහාර කොට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ඇවිලෙයි මහණෙනි එපරිද්දෙන් උපාදානයන්ගේ වැඩිවීමට ස්ථානය වන ත්‍රිභූමික සංස්කාරයන්ගේ ආස්වාද පක්ෂය බලමින් වාසය කරන්නහුට තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණාව නිසා උපාදානය වෙයි. උපාදානය නිසා භවය වෙයි. පෙය්‍යාලං මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ පහළවීම වෙයි. උපාදානයාගේ වැඩිවීමට ස්ථානය වන ත්‍රිභූමික සංස්කාරයන්ගේ ආදීනව පක්ෂය බලමින් වෙසෙන්නහුට තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි. පෙය්‍යාලං ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසෝ නිරුජ්‍ය වෙති. මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය වෙයි. උපමාවක් කියනු ලැබේ. මහණෙනි කරත්ත 10ක් 20ක් 30ක් 40ක් පමණ වූ දරවලින් මහ ගිනි කඳක් ඇවිලෙයි. එයට මිනිසෙක් කලින් කල වියලි තනපද්ද නොදමයි. වියලි ගොම, වියලි දර නොදමයි. මහණෙනි, එසේ ඒ ගිනි කඳ පළමු දර ඉවත් වීමෙන් අලුත් දර නොදමීමෙන් निराහාරව නිවි යන්නේය. මහණෙනි, එපරිද්දෙන් උපාදානයන්ගේ වැඩිවීමට ස්ථානවන ත්‍රිභූමික සංස්කාරයන්ගේ ආදීනව පක්ෂය බලමින් වෙසෙන්නහුට තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි. පෙය්‍යාලං මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය වෙයි. උපාදාන සූත්‍රය ගැන දැනගත යුතු කරුණු. උපාදාන හතර කලින් විස්තර කළ ඇත. උපාදානය නැතිවන්නේද වැඩෙන්නේද ලෞකික නාම රූප ධර්මයන්හිය ලෞකික නාම රූපය යයි කියනුවේ ලෝකෝත්තර සිත් හතරත් නිවනත් හැර කාම රූප අරූප සංඛ්‍යාත ලෝක තුනෙහි සත්වයන් පුද්ගලයන් වශයෙන් හා ගස්වැල් ආදී වස්තු වශයෙන්ද ඇත්තා වූ සියල්ලය විඥානීය ඇති නැති වස්තු දෙවර්ගයේ අතුරෙන් උපාදානයන් වඩාත් වැඩෙන්නේ සත්ව පුද්ගල සංඛ්‍යාත සවිඥානක වස්තු විශේෂීය ලෞකික නාම රූපයන්හි ආස්වාදය ආදීනවය කියා කරුණු දෙකක් ද ඇත්තේය රූප ශබ්ද ආදී නිසා සත්ව సంతානෙහි උපදිනා සුඛ සෝමනස්ස දෙක ලෞකික ධර්මයන්ගේ ආස්වාද පක්ෂයයි. ජරා මරණ, ශෝක පරිදේව ආදිය ලෞකික ධර්මයන්ගේ ආදීනව පක්ෂයයි. ලෞකික ධර්මයන්ගේ ආස්වාද පක්ෂය ඊතා සුළුය. ආදීනව පක්ෂය ඊතා මහත්ය. ලෞකික ධර්මයන්ගේ ලැබිය හැකි ආස්වාදයේ සොයන ආස්වාදය ලබන්නට උත්සාහ කරන අයට ඒ ලෞකික ධර්ම සමූහය අරමුණු කොට ඒ ධර්මයන් කෙරෙහි මහත් ආශාවක් ඇති වේ. උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සී විහෙරතෝ තණ්හා පවඩ්ඩති යයි වදාළේ එහෙයිනි. මේ සූත්‍රයෙන් දක්වන්නේද තෘෂ්ණා මූලික පටිච්ච සමුප්පාදයකි. තෘෂ්ණාව මුල් කොට උපදනා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සංඛ්‍යාත දුක්ඛ ස්කන්ධය මහ ගිනි කඳක් වැනිය මහ ගිනි කඳට වියලි තනපත් ආදිය දමතොත් ඒ තාක් එය ඇවිලෙන්නේය උපාදානය ධර්මයේයි කියනු ලබන ලෞකික නාම රූපයන්ගේ ආස්වාදය නැවත නැවත සෙවීම නැවත නැවත ලබන්නට විඳින්නට උත්සාහ කිරීම දුක්ඛස්කන්ධ සංඛ්‍යාත ගිනිමැලයට දර දැමීමය. ඒ දර දැමීම කරන තෙක්ම සංසාර දුක්ඛ සංඛ්‍යාත ගිනිමැලය නොනිවි ඇවිලෙන බව මේ සූත්‍රයෙන් දැක්වෙන අදහසයි. මේ සූත්‍රයේ දක්වන පටිච්ච සමුප්පාදයට ඇත්තේ තණ්හා උපාදාන භව ජාති ජරා මරණ යන අංග පහ පමණකි. දෘෂ්ටි නිවාරණ දේශනා දෙවියන් සහිත ලෝකයා විසින් සත්වයා ගැනත් බාහිර ලෝකයා ගැනත් අනේක ප්‍රකාර මිත්‍යා දෘෂ්ටි ඇති කරගෙන තිබෙන්නේ මේ පටිච්චසමුපාද ධර්මය නොදැනීම නිසාය. යමෙක් පටිච්චසමුපාදය හරියටම තේරුම් ගත්තේ නම් ඒ තැනැත්තාහට ලෝකය දෙවියෙකු විසින් මවන ලද්දක්ය ඉබේම ඇති වූවක් කියනාදී පවත්නා එකම මිත්‍යා දෘෂ්ටියක දු ඇති නොවේයි. පටිච්ච සමුපාදයේ තේරුම් ගත් තැනැත්තා නැවත කිසිවෙකුට මිත්‍යා දෘෂ්ටිකයෙකු නොකළ හැකිය. පටිච්ච සමුපාදයේ ඉගෙන ගැනීම, තේරුම් ගැනීම පිරිසුදු සම්‍යක් දෘෂ්ටිකයෙකු වීමට ඇති හොඳම උපායයි. දෘෂ්ටිගතිකයන් එයින් මුදාලීමටත් ඇති හොඳම උපායයි. ඔවුනට පටිච්චසමුපාදය අවබෝධ කිරීමය. ආත්මය ශරීරය යන දෙකම එකක් කියාද ආත්මයක් අනිකකි ශරීරය අනිකකි කියාද පින්පව් කලහුට එහි විපාකය ලැබෙනවාය කියාද එකෙකු කළ කර්මයේ විපාකය අනිකෙකුට හිමි වෙනවාද කියාද ලෝකයේ ඇති අනේක ප්‍රකාර දෘෂ්ටීන් ගත් අය පැමිණ කලෙහි ඔවුන්ගේ දෘෂ්ටි නැති කිරීම සඳහා තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ අයට දේශනා කළ සූත්‍ර ගණනක්ද ඇත්තේය. මේ පටිට සමුපාද විවරණය අංග සම්පූර්ණ වීම පිණිස ඒ සූත්‍රත් මෙහි දැක්විය යුතුය. පළමු මෙහි දැක් වූ සූත්‍රසේම දික් වූ ඒ සූත්‍ර පාලියත් සමග සම්පූර්ණ කොට දක්වන්නට ගියහොත් ග්‍රන්ථය මහත් වන බැවින් දෘෂ්ටි නිවාරණ සූත්‍ර කීපයක් කරුණු පමණක් මෙහි දක්වනු ලැබේ. පටිච්ච සමුප්පාද සූත්‍රය නිදාන වග්ග සංයුත්තේ කාල රක්කත්‍ය වග්ගයෙන් එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අවිජ්ජා පච්චයා සංඛාරා යනාදීන් පටිච්ච සමුපාද දේශනය කළහ. එකල්හි එක් භික්ෂුවක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ජරා මරණය යනු කුමක්ද? මේ ජරා මරණ කාගේදයි විචාලේය. එකල්හි තථාගතයන් වහන්සේ මහණ තගේ ප්‍රශ්නය හොඳ නැත යයි වදාරා මෙසේ වදාළසේක මහන ජරා මරණය කවරේද? මේ ජරා මරණය කාගේදයි යමෙක් කියාද? මහන ජරා මරණය අනිකකි. මේ ජරා මරණය අනිකෙකුගේයයි යමෙක් කියාද? ඒ දෙකම අර්ථ වශයෙන් එකමය. වෙනස් වන්නේ වචන පමණය. ආත්මයත් එය, ජීවිතයත් එය යන දෘෂ්ටි ඇති කලෙහි බමසර විසීම සිදුවන්නේ නැත. ආත්මය අනිකකී ජීවිතය අනික කියන දිට්ඨිය ඇති කලෙහි බඹසර විසීම සිදු නොවේ. මහන තථාගත තෙමේ ඒ අන්ත දෙකටම නොගොස් ජාතිය නිසා ජරා මරණය වේය යයි දහම් දෙසන්නේය. ඒ භික්ෂුව විසින් ඇසූ ජරා මරණය කුමක්ද? මේ ජරා මරණය කාගේද යන මේ ප්‍රශ්න දෙකින් ජරා මරණය කුමක්ද යන ප්‍රශ්නය වනාහි නොඇසිය යුතු නොමනා ප්‍රශ්නයක් නොවේ. තථාගතයන් වහන්සේ ඒ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන ලද්දේ එයට එකතු කර ඇති ජරා මරණය කාගේද යන දෙවැනි ප්‍රශ්නය නිසාය. ධර්ම පරම්පරාව මිස පරමාර්ථ වශයෙන් පුද්ගලයෙකු නැති බැවින් ජරා මරණේ කාගේද යන ප්‍රශ්නය නොඇසිය යුතු ප්‍රශ්නයකි. ජරා මරණේ කුමක්ද? ඒ ජරා මරණය කාගේද යන මේ කීමත් ජරා මරණය අනිකකි ඒ ජරා මරණය අනිකකුගේය යන මේ කීමත් අර්ථයෙන් එකමය යයි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදුවේ ඒ දෙකින්ම පරමාර්ථ වශයෙන් නැති පුද්ගලයා කියවෙන හේිනේ බඹසර විසීම යනු ලෝකෝත්තර මාර්ගයට පැමිණෙනු පිණිස කළ යුතු දේ කිරීමය. ආත්මයත් ශරීරයත් එක යන දිට්ඨිය ඇති තැනෙහි ඒ තනත්තා ජීවයේ යයි සලකන ආත්මය නැසන කලෙහි ශරීරය නැසේය ශරීරය නැසන කලෙහි ආත්මය නැසේ යයි ගන්නේය. ඒ දිට්ඨියේ හැටියටම මරණින් සත්වයා කෙලවර වේ. උච්ඡේද දෘෂ්ටියයි කියනුයේ ඒ දිට්ඨියටය. සංස්කාරයෝම උපදිත්‍ය සංස්කාරයෝම නිරුද්ධ වෙත්තේයි ගැනීම ශාසනික සම්මක් දිට්ඨියය. ලෝකෝත්තර මාර්ග චිත්තේ වනාහි සංසාරයේයි කියනු ලබන උපදිමින් බිඳමින් පවත්නා නාම රූප ධර්ම පරම්පරාව Nirodheට පමුණුවන සිඳ දමන ධර්මයකි. ඉබේම මරණින් ඒ සංස්කාර ධර්ම પરම්පරාව සිඳනවා නම් మతు ඉපදීමක් නොවනවා නම් ලෝකෝත්තර මාර්ග භාවනාවෙන් පළක් නැත ආත්මය ශරීරය යන දෙකම එකය යන දිට්ඨිය ඇති කලහි බමසර වස් විසීම හෙවත් මාර්ග භාවනාව සිදු නොවේ යයි වදාලේ එහෙයිනි ආත්මය අනිකකි ශරීරයේ අනික කියයි ගන්නා තැනැත්තේ ශරීරයේ මෙහිම විනාශ වන්නේය එහෙත් ආත්මය නොමරෙන්නේය ශරීරයේ නැසුණු කලෙහි එය තුල පවත්නා ආත්මය පක්ෂියෙකු කූඩුවකින් ඉගිලී යන්නාක් මෙන් ශරීරයෙන් පිටවී යන්නේ යයි ගනී. ශාස්වත දිට්ඨියයි කියනුයේ ඒ දෘෂ්ටියටය. මේ ලෝකෝත්තර මාර්ග චිත්තේ වනාහි සකල සංස්කාරයන්ම Nirodheට පමුණුවමින් සංසාර ප්‍රවෘත්තියේ නැවැත්වීම කරමින් උපදිනා ධර්මයකි. නিত্য වූ නොනැසෙන්නා වූ එකම සංස්කාරයකුදු ඇතිනම් සංසාර ප්‍රවෘත්තිය සිඳලිය නොහෙයි. සංසාර ප්‍රවෘත්තිය නැවැත්විය නොහෙන කලෙහි ලෝකෝත්තර මාර්ග භාවනාවෙන් පළක් නැත. ආත්මය හෙවත් ජීවය අනිකකි, ශරීරය අනිකකියයි ගන්නා දිට්ඨිය ඇති කලෙහි බමසර වස් විසීම එනම් මාර්ග භාවනාව සිදු නොවන්නේයයි වදාලේ එහෙයිනි. තථාගතයන් වහන්සේ සත්වයා දිරන්නේය, මැරෙන්නේයයිද නොවදාරන්නාහ. නොදිරන්නේය, නොමැරෙන්නේයයිද නොවදාරන්නාහ. ඒ අන්ත දෙකටම නොගොස් උන්වහන්සේ ජාතිය නිසා ජරා මරණය වන බව පමණක් වදාරන්නාහ. මෙසේ තථාගතයන් වහන්සේ ඒ භික්ෂුවට පිළිතුරු දුන් පසු ඒ භික්ෂුව එපමණකින් නොනවති ජාතිය කුමක්ද මේ ජාතිය කවරෙකුගේදයි නැවතද විචාලේය. තථාගතයන් වහන්සේ ඒටද පළමු පැනයට සේම පිළිතුරු දුන්සේක. ඒ භික්ෂුව එපමණකින් නොනැවතී පටිච්ච සමුප්පාද අංග සියල්ලම ගැන එසේම ප්‍රශ්න කළේය. තථාගතයන් වහන්සේද පළමු ප්‍රශ්නයන්ට පිළිතුරු දුන් අයුරින් ඒ සියල්ලටම පිළිතුරු දුන්සේක. අවසාන ප්‍රශ්නයට තථාගතයන් වහන්සේ දුන් පිළිතුර මෙසේය. ඉක්බිති අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් ජරා මරණ කවරේද ජරා මරණ කාගේද ජරා මරණ අනිකකි ඒ ජරා මරණය අනිකෙකුගේය ආත්මයත් ශරීරයත් එකය ආත්මය අනිකකි ශරීරය අනිකකි යනාදී සකල දෘෂ්ටිහු මතු කිසි කලක නූපදිනා පරිදි නිරුද්ධ වන්නාහයි යයි වදාළසේක අචේල කාශ්‍යප සූත්‍රය නිදාන වර්ග සංයුත්තේ ආහාර වර්ගයෙන් එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේහි වැඩවසනසේක්. රජගහනුවර පිණුසිඟා වැඩිසේක්. අචේල කාශ්‍යප නැමැති තීර්ථකයෙක් දුරදීම තථාගතයන් වහන්සේ වැඩම කරනු දැක උන්වහන්සේ කරා එළඹ පිළිසඳර කතා කොට එකත් පසෙක සිට පින්වත් ගෞතමයන් වහන්ස පැනයක් ਵਿਚාරීමට අවසර දුන මැනවයි කීය. එකල්හි තථාගතයන් වහන්සේ කාශ්‍යපය පිනුසිඟා වඩනා මේ වේලාව ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොවේ යයි වදාළසේක. අචේල කාශ්‍යප එපමණින් නොනවති දෙවනුවත් තෙවනුවත් ප්‍රශ්න ඇසීමට අවසර ඉල්ලාසේ සිටියේය. තථාගතයන් වහන්සේ ඔහුගේ එල්ලීම ප්‍රතික්ෂේප කළසේක. කාශ්‍යප එයින්ද නොනවති පින්වත් ගෞතමයන් වහන්ස නුඹ වහන්සේගෙන් බොහෝ ප්‍රශ්න ඇසීමේ අදහසක් නැත යයි කීය. එකල්හි තථාගතයන් වහන්සේ කාශ්‍යපය නුඹ කැමති කරුණක් අසව යයි වදාළසේක. ඉන්පසු වචේල කාශ්‍යපයන් හා තථාගතයන් වහන්සේ අතර වූ කතාව මෙසේය. පින්වත් ගෞතම යාණෙනි මේ දුක තමාම ඇති කර ගන්නා දෙයක්ද කාශ්‍යප එසේ නොකියව දුක තමාම ඇති කර ගන්නේ යයි නොකිය යුතුය පින්වත් ගෞතම යාණෙනි එසේනම් මේ දුක අනුන් විසින් ඇති කරනු ලැබුවක්ද කාශ්‍යප එසේ නොකියනු දුක අනුන් විසින් ඇති කරනු ලබන්නේ යයි නොකිය යුතුය පින්වත් ගෞතම යාණෙනි එසේනම් මේ දුක තමා විසිනුත් අනුන් විසිනුත් ඇති කරන්නේද කාශ්‍යපය එසේද නොකියව දුක තමා විසිනුත් අනුන් විසිනුත් ඇති කරන්නක් යැයි නොකිය යුතුය පින්වත් ගෞතමයාණෙනි එසේනම් මේ දුක කාගේවත් සංවිධානයක් නැතිව ඉබේම ඇති වේද කාශ්‍යපය එසේ නොකියනු දුක ඉබේම ඇතිවන්නේ යයි නොකිය යුතුය පින්වත් ගෞතම යාණෙනි දුකය කියා දෙයක් ඇත්තේම නැතිද කාශ්‍යප දුක නැත්තේ නොවේ දුක ඇත්තේය පින්වත් ගෞතමයෝ දුක නොදනිද්ද නොදකිද්ද කාශ්‍යපය මම දුක නොදනින්නෙමි නොවෙමි නොදක්නෙම් නොවෙමි මම දුක දනිමි දුක දකිමි අචේල කාශ්‍යප එක්තරා නග්න පැවිද්දකි ආත්මවාදීකි ඔහුගේ එල්ලීමට තථාගතයන් වහන්සේ එකවරටම අවසර නොදී දෙතුන් වරක් එල්ලනතුරු බලා සිටියේ උන්වහන්සේගේ දේශනය ඔහු ලවා ගෞරවයෙන් ඇස්සවීම පිණිසය මේ තීර්ථකයෝ ඇසූ සැටියෙම කිව්වහොත් ඒ ගැන ගරු නොකරති සැලකිල්ලක් නොදක්වති පමාකොට අගය වැඩිකොට කියන කල්හි ඔවුහු එයට සැලකිල්ලෙන් ඇහුම්කන් දෙති. අචේල කශ්‍යප ඒ ප්‍රශ්න ඇසුයේ ආත්ම දිට්ඨියෙහි පිහිටාය. බුද්ධ කාලයේදී දඹදිව සත්වයා ගැනත් ලෝකය ගැනත් නානා මතදරු නානා දිට්ඨිගත් බ්‍රාහ්මණයෝ බොහෝ ශ්‍රමණයෝ වූහ. ඇතැමෙක් දුක මම කිය පුද්ගලයා සත්වයා කියා සලකන ආත්මය විසින්ම ඇති කරන දෙයක් යයි ගත. ඇතමෙක් මැවුම්කාර දෙවිවරුන් විසින් ඇති කරන ලද්දක් යයි ගතහ. ඇතමෙක් තමාය අනුන්‍යන දෙපක්ෂයේ විසින්ම ඇති කරන්නේ කියයි ගතහ. ඇතමෙක් කාගේවත් සංවිධානයක් නැතිව ඉබේම ඇතිවන දෙයක් ලෙස පිළිගතහ. අචේල කශ්‍යප මේ ප්‍රශ්නය ඇසීම කලේ බුදුන් වහන්සේගේ ලබ්ධිය දැන ගැනීම පිණිසයි. මේ සූත්‍රයේ දුක යනුවෙන් අදහස් කරන්නේ දුක් වේදනාව නොව සංසාර දුක්ඛයයි. පංචස්කන්ධයයි. තමන් වහන්සේ ප්‍රකාශ කරන කරුණ හැම විටම තේරෙන පරිදි අවබෝධ වන පරිදි දහම් දේශන තථාගතයන් වහන්සේ අචේල කශ්‍යපට තේරුම්ගත නොහෙන පරිදි කාරණය ඔහුට හොඳටම අවුල්වන පරිදි ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දී වදාළේ ඔහු මෙල්ල කරනු පිණිසය. අචේල කාශ්‍යපට තථාගතයන් වහන්සේ වදාළ හේයින් කිසිවක් අල්ලාගත නොහි ඔහු මෙල්ල විය. පළමුවෙන් ගෞතමය ගෞතමය කියා තථාගතයන් වහන්සේට කතා කළ අචේල කාශ්‍යප හොඳටම මෙල්ල වී ආචික්ඛතු මේ බන්තේ භගවා දුක්ඛං දේසේතු මේ බන්තේ භගවා යයි ඊතා ගෞරවෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාට දුක දේශනය කරන සේක්වායයි ආරාධනා කළේය බුදුන් වහන්සේ ඔහුට මෙසේ ධර්මයේ දේශනා කළසේක කාශ්‍යපය කරන තැනැත්තේම විපාකයේ විඳී යයි කියා පළමු කොටගත් කලෙහි සංසාර දුක්ඛය තමා විසින්ම ඇති කරන ලද්දක් යයි කියමින් පසුව සාස්වත දිට්ඨියට එළඹෙන්නේය. කාශ්‍යපය අනිකෙක් කෙරේය අනිකෙක් එහි විපාකයේ විඳීය කියා පළමු කොටගත් කලෙහි පසුව කළ තැනැත්තේ මරණයෙන් සිඳී යන්නේය. අනිකෙක් විපාකයේ විඳින්නේය යන උච්ඡේද දිට්ඨියට එළඹෙන්නේය. එය හා යුක්ත වන වේදනාවන් මඩන ලද තැනැත්තේ සංසාර දුක්ඛය අනුන් ඇති කරන ලද්දක්ය යැයි කියමින් උච්ඡේදයට බැසගන්නේය කාශ්‍යපය තථාගත තෙමේ ඒ අන්ත දෙකටම නොගොස් මෙසේ ධර්මයේ දේශනා කෙරේ කෙසේදයත් අවිද්‍යාව නිසා සංස්කාරයෝ වෙති සංස්කාරයන් නිසා විඥාණය ඇති වෙයි. පෙය්‍යාලං මෙසේ මේ දුක්ඛ ස්කන්ධයාගේ හට ගැනීම වෙයි. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරෝධය වෙයි. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි. පෙය්‍යාලං මෙසේ මේ සත්ව පුද්ගල භාවයක් නැති දුක්ඛ ස්කන්ධයාගේ Nirodhaය වේ. මෙසේ තථාගතතේ මේ දහම් දෙසන්නේ යයි වදාළ සේක. තථාගතයන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දේශනය ඇසීමෙන් අචේල කාශ්‍යපගේ දිට්ඨිය බිඳී ගියේය. හෙතෙම බුදුසසුනේ පැහැදී පැවිද්ද ලබා පසු කලක සියලු කෙලෙසුන් නසා රහත් විය.